Abba. Ah, divi see the world. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සෑම කෙනෙකු පිළිබඳවම මත වෙතේ ඇතිවන දයාන්විත නැගීමට කිසිවක් කරලා අපේක්ෂා නොකරන ආදරයට මෛත්‍රියට ඉඩ දෙන්න ඒ හැඟීමත් සමග සාවධාන වෙන්න ඕනෑම කෙනෙකුව ඕනෑම පිරිසක් ගැන හිතුණාවේ මතක් වුණාවේ <clears throat> බලන්න හිතට බියක් ඇති වෙනවද කවුරුන් හෝ මතක් වන විට නැතිනම් සමූහයක් මිනිසයන් හෝ සතුන් ඕනෑම ජීවීන් පිරිසක් මතක් වන විට සිතේ චකිතයක් ඇති වෙනවද ප්‍රතිගෙන්මක් යම් තාක් දෙනෙකු මතක් වෙනවද ඒ සෑම දිනාටම මිනිසුන් සතුන් සහ අනිකුත් ජීවීන් සත්වයන් අතවෙතින්න සුබ පතන්නේ උත්සාහ කරන්න යහපතක්ම වේවා සුවපත් වේවා සතුටු සිතත් එක්කම වේවා

මතක් වෙන ඕනෑම කෙනෙකුට හෝ පිරිසකට නිහඬව අප දෙන පණිවිඩය මෙයයි අපෙන් කිසිම කරදරයක් හෝ හිංසාවක් සිදුවන්නේ නැහැ සම්පූර්ණයෙන්ම සුරක්ෂිතයි. මතක් වෙන දීපත් වෙන ඕනෑම කෙනෙකුට නැතිනම් ඕනෑම පිරිසකට මේ අහිංසක පණිවිඩය හදවතින්ම දෙන්න. ඔබට අපෙන් කිසිදු ඉරිහැරයක් හිංසාවක් දුවන්නේ නැහැ. අප ඉදිරියේ ඔබ සම්පූර්ණයෙන්ම アラクシタイ。

සුවපත් වේවා සුවපත් වෙත්වා කියන විට කාරණා දෙකක් එයින් කියවෙනවා පණිවිඩ දෙක එකක් ඔබ සුවපත් වේවා දුකකටපත් නොවේවා දෙවෙනි කාරණය ඔබේ සුවය නැතිවන විපතකට හෙළන කිසිවක් අපෙන් සිදුවන්නේ නැහැ ඒ සහතිකය දෙනවා ඔබ නිදුක් වේවා ඔබව දුකකට පත් කරවන කිසිවක් අපෙන් සිදුවන්නේ නැහැ

Mm-hmm.

යම්තා පිරිසක් සමග ජීවත් වෙනවද මිනිසුන් සතුන් ආසත්වයන් සමග වාසය කරනවද එමෙන්ම කටයුතු කරනවද ගනුදෙනු කරනවද ඒ කිසිම කෙනෙකුට අපෙන් විපතක් නොවේවා අපෙන් කරදරයක් කිරිහැරයක් නොවේවා යහපතක්ම වේවා උදව්වක් උපකාරයක්ම වේවා ඒ සෑම දෙනාම අප නිසා සතුටටම පත් වේවා

Mulumahat ගෙදරටම ගෙදර ජීවත් වෙන සෑම දිනාටම අපට පරිසරයට ගමට නගරයට රටට ලෝකයට පමණක් නොවේ මුළු මහත් විශ්වයටම නිරුදේශන සම්භාවනා සමූහ භාවනාවෙන් අප දෙන අහිංසක පණිවිඩය කාටවත් අපින් මොනම විපතක්වත් සිදුවන්නේ නැහැ. විශ්වයටම දෙන සාතිකය අපෙන් මොනෑම විපතක්වත් කාටවත් සිදුවන්නේ නැහැ. සිතකට රිදවන්නේත් නැහැ. ගතකට පීඩාවක් කෙරෙන්නේත් නැහැ. systems අපේ ඍජුවම මැදිහත් වෙලා ඔබ කිසිවෙකුට මොනෑම පීඩාවක්වත් කරන්නේ නැහැ වක්‍රාකාරව තව කෙනෙකු හරහා කරවන්නේත් නැහැ කරන්නේත් නැහැ කරවන්නේත් නැහැ විපතක් වේවා කියන පැතුමත් හිතේ නැහැ සිටිවිල්ලත් සුවපත් වේවා ක්‍රියාවක් සුවපත් කරවන ක්‍රියාවක්ම වේවා මේ ප්‍රායෝගික භාවනාව හැම තැනකදීම කළ හැකි කළ යුතුයි මේ හඳුනා ගන්න උත්සාහ ගන්න මේ ප්‍රායෝගික මෛත්‍රී භාවනාව හැම විටම පරිසරයට හා අනුන්ට දෙන්න සුරක්ෂිතභාවය පිළිබඳ සහතිකය තමන්ගෙන් හානියක් සතක් වෙන්නේ නැහැ කියන සහතිකය වචනෙන් ඒටත් වඩා සිටිවිල්ලෙන් මොනතරම් වෙනස් දවසක් අත්දකින්න ලැබෙනවද බලන්න මේ පණිවිඩය අරගෙන යන විට වැඩ කරන විට මේ පණිවිඩයත් දෙදමින් නිහඬව මේ දෙන්නේ અભේදානය බියකින් තොරව තමන්ගේ කටයුතු පහසුවෙන් කරගන්න හැකියාව ලැබෙනවා ඒ ප්‍රතිඵල ආනිසංස අත්දකින්නට හැකි පොහොසත් දවසකට සෑම දිනාටම තිරුවන් සරණයි